තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ මොහොතේදී ඉතා කරුණාවෙන් මතක් කර සිටිනවා මුලින්ම මෙන්න මේ විදිහට එදා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණින් දැක්කා මේ ත්‍රිපිටකය විදිහට වාසිත වෙන දේ නොඑක් නොඑක් පරිවර්තන වලට ලක් වෙලා නොඑක් නොඑක් විපර්යාස වලට ලක් වෙලා මේ ත්‍රිපිටකයේ අන්තර්ගත දේවල් මාර්යාගේ දෘෂ්ටියෙන් ගලපගෙන පසුකාලීනව පරිවර්තන වෙන බව. එනිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ත්‍රිපිටක ධර්මයේ තුල විස්තර කරන බොහෝ කරුණු කාරණා අපි නුවණින් ප්‍රඥාවෙන් යුක්තවම විමස ගන්න ඕන විමර්ශනය කර ගන්න ඕන නැති වුනොත් මේ ත්‍රිපිටක බස්වහර තුල වර්තමානයේ වන විට ලියවිච්ච මේ පරිවර්තන ඇතුලේ පුජ්‍යල දෘෂ්ටියට ගලපලා සත්වේ පුජ්‍යලයේ ඇත කියන දෘෂ්ටියේ ඉඳලයි ධර්ම කරුණු බොහෝමයක් විස්තර කරලා විග්‍රහ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පටිච්ච සමුප්පාදේ විස්තර කරන මොහොතේදී අරහතුන් වහන්සේ නිවන් දැකපු පුජ්‍යලයක් විදිහට ගලපලා අරහතුන් වහන්සේ කියන්නේ පුජ්‍යලයක් කියන ස්වරූපයෙන් ගලපලයි මෙතනදී පටිච්චසමුප්පාදය විස්තර කළලා අව්‍යාකෘත පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වන පුජ්‍යලයක් විදිහට අරහතුන් වහන්සේ හුවා දක්වලා තියෙනවා. එහෙනම් මෙතනදී අපි නුවණින්ම ප්‍රඥාවෙන්ම තෝරලා තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ අරහතුන් වහන්සේ කියලා කියන්නේ 31 තලයේ මිදිච්චි නිබ්බාන ධාතුව ස්පර්ශ කරපු පුජ්‍යල ස්වභාවයේ සහ මුලින්ම දුරු කරපු තැනක් අරිහත් තත්වයටපත් නොවන තුරු කිසිම කෙනෙකුට මේ පොතපතක් කියවලා Taman සිටින පුජ්‍යල දෘෂ්ටියේ ඉඳලා අරහතුන් වහන්සේ ගැන ගලපලා තීන්දුව తీරන අරගෙන කතා කරන්නට පුළුවන් කමක් නැහැ ඒ නිසා නොදන්නා දෙයක් නොතේරෙන දෙයක් කතා කරන්නට ගිහිල්ලා අරහතුන් වහන්සේ නැවතත් මායයට අයිති ලෝකයේ පුජ්‍යලයක් විදිහට හොවා දක්වන්න යන බව අපිට දැන් මේ කතා කරන තොරතුරුත් එක්ක වර්තමානය තුල පේන්න තියෙනවා. ඒ නිසා මම මෙතන බොහොම ප්‍රඥාවෙන් යුක්තව කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ ත්‍රිපිටක ධර්මය ගලප ගන්නකොට තෝර ගන්නකොට ඇසුරු කර ගන්නකොට අරහතුන් වහන්සේ පුජ්‍යලයක් කියන දෘෂ්ටියෙන් ගලපගෙන මේ ධර්මකාරණා කතා කරන්න යන්න එපා මොකද අරහතුන් වහන්සේ ගැන කතා කරන්න ගියොත් පුජ්‍යල දෘෂ්ටියෙන් යුක්තව මේක සහ මුලින්ම පැටලිලි සහගත වෙනවා ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මේ දහම අපි ගලප ගන්න තියෙන්නේ පොතපතට නෙවෙයි අපි මේක ගලප ගන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදයට. එතකොට මේක මේ පටිච්ච සමුප්පාදයට ගලපනවායි කියලා කියන්නේ මම ඇත මම නැත කියන අන්ත දෙකින් බැහැර වෙලා පටිච්ච සමුප්පන්නෝ ගොඩනැගෙන මේ ධර්මතාවයේ තේරුම් අරගෙන මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයෙන් මිදෙන නිදහස් වෙන මග පිළිවෙතත් තමයි බුදු මග විදිහට පැහැදිලි කරන්නේ විස්තර කරලා දෙන්නේ. අපි දැන් කල්පනා කරලා බලමු අවිද්‍යා පච්චා සංඛාරා කියන කාරණාව අරගෙන කොයි විදිහටද මේ අවිද්‍යා පත්‍යෙන් සංකාර සකස් වෙන්නේ කියන කාරණාව මෙතන මම බොහොම පැහැදිලිව විස්තරයක් කරන්නම් මෙතනදී මේ අවිද්‍යාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ අවිද්‍යාව කියලා කියන්නේ රාග, ద్వේස, මෝහ ඝන අන්ධකාරයෙන් වැහිලා රාග ගින්න, ద్వේස ගින්න, මෝහ ගින්න මම වශයෙන් තර කරගෙන ඒ රාග ගින්නෙන්, ద్వේස ගින්නෙන්, මෝහ ගින්නෙන් නිර්මාණය විච්ච හේතු ඵලයක් වශයෙන් ලැබිච්ච රූපකය මම වශයෙන්, මගේ වශයෙන් තර කරගෙන මේ පෙනීම ඇහිීම දැනීම කියන කාරණා ටික මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා වශයෙන් තර කරගෙන මේ පෙනීම තුල මම විඳිනවා ඇහිීම තුල මම විඳිනවා දැනීම තුල මම විඳිනවා වශයෙන් තර කරගෙන මමත්වය තර කරගත්ත නිවන් මග වහගත්ත ස්වභාවය තමයි අවිද්‍යාව කියලා කියන්නේ එහෙනම් මෙතන අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය නොදන්නාකමමයි කොටින්ම කිව්වොත් අවිද්‍යා ඝන අන්ධකාරය කියලා කියන්නේ. මෙතනදී අපි මුලින්ම මෙන්න මේ විදිහට තේරුම් ගත යුතු වෙනවා. මායයා කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි මේ අවිද්‍යා ඝන අන්ධකාරයෙන් යුක්තව රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති වලින් සකස් වෙච්ච මේ පටිච්ච සමුප්පන්න ලෝකය තරයේම මම වශයෙන් දැඩිසේ අල්ලගත්ත පුජ්‍යලත්වයක් නිර්මාණය කරගත්ත ස්වභාවය තමයි මායයා කියලා මෙතනදී පැහැදිලි කරන්නේ කියලා දෙන්නේ විස්තර කරන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ එහෙමනම් මේ රාග ගතිය, ద్వේස ගතිය, මෝහ ගතිය තමයි මාර ගතිය විදියට මෙතන විස්තර කරන්නේ. එහෙනම් අපි කල්පනා කරනවා මම කියලා යන් ස්වභාවයක් දරනවා නම් මේ සියල්ලම අයිති මායයට එහෙම නැත්නම් රාග ගතියට, ද්වේෂ ගතියට, මෝහ ගතියට. මෙන්න මේ මමත්වයේ දුරු කරගන්න නම් අපි පැහැදිලි ලෙසම තේරුම් ගන්න වෙනවා අපි මේ අනන්ත සංසාර ගමන පුරාවටම රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති මම වශයෙන් අරගෙන ආපු කාලයක් තියෙනවා. දැන් ඔබ අහලා ඇති මහා කල්ප 91ක් තිස්සේ චිත්ත સંතානගතව හුරු කරපු පුරුද්දගත් ගති තැම්පත්ව තියෙන බව. එනම් මේ මහා කල්ප 91ක් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මෙතනදී මහා කියන එක අපි තේරුම් ගන්න ඕන මාහා මා කියන ස්වභාවයත් එක්ක හා වෙන්න පටන් අරන් රාග අණු, දේශ අණු, මෝහ අණු එක්කහු කරන්න පටන් ගන්න ආකල්ප ඇති කරගත්තේ යම් දවසකද අන්න එදා ඉඳලා මමත්වයේ තුරුළු කරගෙන පුරුදු කරගත්ත පුහුණු කරගත්ත ගති ගුණ මේ චිත්ත సంతානගතව පවත්වගෙන ආවා. අන්නේ ගති ගුණයට අනුව රුව වෙනස් කරමින් ආපු සංසාර ගමනේ මේ 31 තලයේ වැටිච්ච නැති තැනක් නැහැ. දැන් මේ මොහොතේදී අපි තේරුම් ගත යුතු වෙන කාරණාවක් තියෙනවා. මම මුලිමුත් විග්‍රහ කළේ විස්තර කළේ මේ කාරණාව තව චුට්ටක් විස්තර කරන්නම් මේ ආස්වාදය කියන එක මායයට අයිති ගින්නක් බව තේරුම් ගැනීම උදෙසා දැන් අපි කල්පනා කරලා බලමු දැන් මේ අනන්ත ಜಾති සංසාර ගමන එනකොට പ്രേත ලෝකවල උප්පත්තිය ලැබපු නැති කෙනෙක් නැහැ. තිරිසන් ලෝකවල උප්පත්තිය ලැබපු නැති කෙනෙක් නැහැ. අසුර ලෝකේ නිරේ උප්පත්තිය ලැබපු නැති කෙනෙක් නැහැ. දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල මේ 31 තලේ හැමතැනම සැරිසරලයි මේ සංසාර ගමන මේ විදිහට දෝලණය කරගෙන ගමන් කරගෙන ආවේ. දැන් අපි කල්පනා කරන්න ඕන මේ සන් සාරයි කියලා ගත්ත නිසාමයි මේ ගමන යන්න සිද්ධ වුනේ. දැන් අපි කරලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අර මාත් එක්ක හා වෙලා අණු එක්කව කරන්න ආකල්ප සකස් කරගත්ත දවසේ පටන් අපි මේ දක්වා මේ මොහොත දක්වා කරලා තියෙන්නේ අන්නේ මාත් එක්ක හා වෙලා අණු එක්කව කිරීම එහෙම නැත්නම් මේ සන් එක්කව කිරීම සාර බව අඳුනගෙන මේ මායයට අයිති මේ ගති ටික ಗುಣ ටික සාරයක් තියෙන බවක් හඟවගෙන අන්නේ සාරය හොයාගෙන ආපු ගමනක් තමයි අපි ළඟ තියෙන්නේ. හැබැයි දැන් අපි තේරුම් ගන්න ඕන මේ අපි සාරයි සාරයි කියලා කොයිතරම් අල්ලගත්තත් මේ රූප ලෝක අරූප ලෝක කාම ලෝක කියන සියල්ලම අසාර බව අපි ප්‍රඥාවෙන් තේරුම් ගන්න වෙනවා ඒකට හේතුව මේ කාමලෝක රූපලෝක අරූපලෝක කියන සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ අර රාග දේශ මෝහ ගති වලින් එහෙම නැත්නම් මාර ගති වලින් නිර්මාණය වෙච්ච එකක් විඥාන ශක්තියෙන් සකස් වෙච්ච එකක් එහෙනම් දැන් මෙතන අපි තේරුම් ගන්නවා නුවණින් ප්‍රඥාවෙන් යුක්තව අපි පෙරේත ලෝකවල උප්පත්තිය ලබලා පෙරේතය වෙලා අසූචි කනකොට මලමුත්‍ර කනකොට සෙමසොටු කනකොට ඒ පෙරේතයාට කවම කවදාකවත් අසූචි මලමුත්‍ර සෙමසොටු දුකක් විදිහට තේරෙන්නේ නැහැ අසාර දෙයක් විදිහට තේරෙන්නේ නැහැ ඒක පුදුම සාර දෙයක් විදිහට සැපවත් දෙයක් විදිහට තමයි ඌට ඒක තේරෙන්නේ ඊළඟ කාරණාව අපි ගත්තොත් උපමාවකට අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අර පුංචි පුංචි සත්තු ගිල දමන මැසි මදුරුවෝ ගිලලා දාන තිරිසන් සත්වයන්ට කවම කවදාකවත් ඒ තිරිසන් සත්තුන්ගේ මලකුණු ගිලිනකොට ඒකේ අසාර බවක් දුක්ඛිත බවක් පිළිකුල් බවක් මොකක්වත් හැඟෙන්නේ නැහැ ඒක බොහොම සාරයක් විදිහට ප්‍රියමනාප දෙයක් විදිහට හැඟෙනවා අසූචි වලක දඟල දඟලා අසූචි කන පණුවෙකුට කවම කවදාකවත් ඒ අසූචි අසාර දෙයක් බව හැඟෙන්නේ නැහැ. අප්‍රිය දෙයක් විදියට දැනෙන්නේ නැහැ. ඒක ප්‍රිය මනාප දෙයක් විදියට සාරවත් දෙයක් විදියට හරයක් ඇති දෙයක් විදියට හිතාගෙන තමයි මේක කාගෙන කාගෙන යන්නේ. මේක දුකක් බව තේරෙන්නේ නැහැ. හැබැයි මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච මිනිසයන්ට හිතෙනවා අනේ මේ තිරිසන් සත්තු කොයිතරම්නම් දුකක් විඳිනවද මේ පෙරේත ලෝකේ කොයිතරම්නම් දුකක් තියෙනවද සෙම්මසොටු කකා මලමුත්‍ර කකා අසූචි කකා දඟලන හැටි කියලා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන ඒ තිරිසම් ගතියට සාපේක්ෂව පෙරේත ගතියට සාපේක්ෂව අනන්ත ಜಾති සංසාර ගමනේ හුරු කරපු පුරුදු කරපු අර ගති ටික ඇදිලා එන්න පටන් ගන්නවා මොකද ඒ ගති ඇදෙන්න පුළුවන් විදිහට ගති රුවක් නිර්මාණය කරගෙන තියෙන නිසා අර සෙම සොටු අසූචි මල මුත්‍ර දකිනකොට මොකද්ද වෙන්නේ අර මේ ටික සාරයි සාරයි කියලා හුරු කරපු පුරුද්දගත් ගතිය මෙන්න මෙතනට ඇදිලා එනවා මෙන්න මේ ගතියට මත් වෙලා මත් වෙලා අනන්ත ಜಾති සංසාරේ පෙරේතයෝ වෙලා හුරු කරලා තියෙන නිසා තිරිසන් වෙලා හුරු කරලා තියෙන නිසා දැන් මේ පෙරේතයාට මේ පණුවට කවම කවදාකවත් තේරෙන්නේ නැහැ මේක මහා දුකක් බව නොතේරෙනවා නොතේරෙන්නේ හේතුවම වෙන මොකක්වත් නෙවෙයි මේ අනන්ත ಜಾති සංසාර ගමනේදී හුරු කරපු පුරුද්දගත් ගති දැන් මේ මොහොතේදී අසූචි මල මුත්‍රා සෙමසොටු දකින්නකොට ඇදිලා ඉන්න පටන් ගන්නවා පුරුද්ද තියෙන්නේ මෙන්න මේවට මත් වෙලා සාරයක් විදිහට මේව අරගෙන හැබැයි දැන් මොකද්ද කරන්නේ මේ මත්තිච්ච ගතිය එනකොට මෙන්න මේ ගතියට මත් වෙලා මත් වෙලා පුරුද්දට මෙන්න මේ ගතියට පටිච්ච වෙනවා. පටිච්ච වෙලා මොකද්ද කරන්නේ? මෙන්න මේ මත්වීම අග්‍ර කරගෙන මේක පස්සේ රෝද ගන්න පටන් ගන්නවා. එහෙනම් ඡන්ද රාගය කියලා කියන්නේ මේකටම තමයි ච අන්ධ කරගෙන එහෙම නැත්නම් පෙබාස්වරව ස්වභාවය අන්ධ කරගෙන එහෙම නැත්නම් නිවන අන්ධ කරගෙන මොකද්ද කරන්නේ මත්වීම අග්‍ර කරන්න පටන් ගන්නවා මෙතනදී ච කියන ස්වභාවය අපි දකින්න ඕන ච කියන්නේ හයට අපි කල්පනා කරන්න ඕන මේ හය අන්ධ කරගෙන එහෙම නැත්නම් සලායතන ටික අන්ධ කරගෙන අපි මොකද්ද කරන්නේ ආයතන ටික අන්ධ කරගෙන අඳුරු කරගෙන අර රාග මලෙන් දේශ මලෙන් මෝහ මලෙන් හදාගත්ත ගතියෙන් මෙන්න මේක අන්ධ කරගන්නවා අන්නේ ගතියෙන් මත්වීම අග්‍ර කරගෙන දුවන්න පටන් ගන්නවා මේ ගතිය පිටුපස්සේ. මෙන්න මේක හොඳට තේරුම් ගත යුතු කාරණාවක් වෙනවා. දැන් මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට අද දවසේදී කන බොන ආහාර ටික දුකක් විදිහට පෙනෙන්නේ නැහැ. අපිට පෙනෙන්නේ පුදුම සැපයක් විදිහට තමයි. අර තිරිසන් ලෝකෙට සාපේක්ෂව තිරිසන් සත්තුන්ට ඒක සැපයක් විදිහට ආස්වාදයක් විදිහට පෙනුනේ යම්සේද අන්න ඒ විදිහටම මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට මෙන්න මේ අද දවසේදී පරිහරණය කරන ටික පුදුමාකාර සැපයක් විදිහට පේනවා. දැන් අපි කල්පනා කරලා ගත්තොත් එහෙම හරකෙකුට මීහරකෙකුට මඩේ ලගින එක තරම් පල්විච්ච මඩවලක දඟලන එක තරම් තවත් සැප පහසු යමක් ඌට තේරෙන්නේ නැහැ. ඌට ඒක පුදුම ආස්වාදයක් විදියට සැපයක් විදියට තේරෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට තේරෙන්නේ මුම් පුදුම දුකක් විඳිනවා පුදුම ගින්නක් නෙමේ විඳින්නේ කියලා. හැබැයි දැන් අපි කල්පනා කරලා ගත්තොත් එහෙම අපි වායු සමනය කළ කාමරයක ඉඳගෙන හාන්සි පුටුවක කැරකි කැරකි ඉන්නකොට අන්න අපිට ඒක සැපයක් විදියට දැනෙන්නේ යම්සේද අන්න ඒ විදිහට තමයි හරකගේ ගතියට අනුව ඒ මීහරකටත් අර මඩවල පුදුමාකාර සැපයක් විදිහට තේරෙන්නේ දැනෙන්නේ. දැන් දිව්‍ය තලයකට ගිහිල්ලා බැලුවට පස්සේ මනුස්ස ලෝකයේ පෙනෙන්නේත් අර දෙවියන්ට අන්න අර හතර අපායේ දුක් විඳින සත්තු ගානට කොයිතරම්නම් දුකක්ද මේ මනුස්ස ලෝකේ මිනිස්සු විඳින්නේ හෙට මෙහෙට දුව දුව නටනටා කියලා දෙවියන්ට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට 31 තලයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උඩට යන්න යන්න තේරෙනවා පල්ලැහැ තියෙන ස්වභාවයේ ගින්නක් බව ආස්වාදයක් නැති අසාර දෙයක් බව තේරෙනවා සබ්බේ ධම්මා අනත්තාති කියපු ආකාරයේ තේරෙන්න නම් මේ 31 තලය අභිභවාගිය ප්‍රඥා ඇහැකෙන් යුක්තව දකින්න වෙනවා අන්න එදාට තේරෙනවා මේ 31 තලයේ තුලම තියෙන සියල්ලම අසාර බව ගන්න කිසිම සාරයක් නැති බව එදාට තේරෙනවා කොයි තරන්නම් මේ දුකක්ද මේක තුල තියෙන්නේ බයක් තේන දුක්ඛා කියපු අර්ථයෙන් මේ පිරිස තේරුම් ගන්නවා 31 තලය අභිභවා ගියාට පස්සේ මේ ආස්වාදේ කියලා සැපේ කියලා කොයි තරන්නම් ගින්නත් තුලද පැටලිලා තියෙන්නේ මේ ගින්නට පටිච්ච වෙවි තව දුරටත් මේ ගමන ඇදගෙන යන්නේක කොයි තරන්නම් බයක්ද මේක රාග ගින්නක්, ද්වේෂ ගින්නක්, මෝහ ගින්නක් හැර ලෝකය කියලා සම්මත කරගන්න වෙන කිසිවක් නැති බව දකිනවා. අන්න එදාට තේරෙනවා ආස්වාදය කියන්නේ මර උගුලක් බව මර තොණ්ඩුවක් බව ගින්නක් බව වටහා ගන්නව අවබෝධයෙන් යුක්තව. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා අවිද්‍යා පත්‍යා සංඛාරා කියන්නේ ඕකටම තමයි. අවිදු අඳුරේ ඉඳලා ආස්වාදය කියලා යමක් අරගෙන මොකද්ද කරන්නේ? අර සන් එක්ක බැඳෙන්න පටන් ගන්නවා විවිධාකාරයෙන්. දැන් මෙතන කල්පනා කරලා බලනවා මේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියනකොටම අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ ආස්වාදය කියලා මේ 31 තලය දැකලා මේ ආස්වාදය කියලා මේ 31 තලයේ තියෙන ගින්න දැකලා රැවටිලා මේක මහා ගින්නක් බව අඳුනගන්නේ නැතුව මොකද්ද කරන්නේ මේ මේ මොහොතෙත් කරන්නේ අර පුරුදු කරගත්ත පුරුද්දගත්ත ගතිය මතු කරලා දෙනකොටම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ගැටිලා අන්න ඒ ගතිය ගින්නක් බව අඳුනගන්නේ නැතුව ඒ මතුවෙන ප්‍රියයි මනාපයි කියලා මතුවෙන ආස්වාදයේ විදිහට නැගෙන්නේ මේක මහා අසාර දෙයක් බව අවබෝධ කරන්නේ නැතුව මෙන්න මේ ටිකට පටිච්ච වෙවි පටිච්ච වෙවි නැවත වතාවක් මේක අග්‍ර කරගනිමින් මේ ගින්න අවුලනවා සං උපාදනය කරගන්නවා දිගින් දිගටම දුවන්න අවශ්‍ය කරන මග වියදම් මේ මොහොතේදී සකස් කරනවා. ඉතින් අවිද්‍යාපච්චා සංඛාරා පිළිබඳව තව දුරටත් ඉදිරියේදී දේශනාවත් තුළින් විග්‍රහ කරලා පිරිසිදු විදිහටම දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ 31 තලයේ තුල ආස්වාද කියලා යමක් නැති බව ඔප්පු කරලා පෙන්වන්න මේ ආස්වාද කියලා ගන්නේ තම තමන්ගේ ගතියට මත් වෙලා මුලාවටපත් වෙලා බව තේරුම් ගන්න බලු ගතියට මත් වුනාම ඒ මත්වීම ආස්වාදයක් විදිහට ගන්නවා ඒ වගේම පෙරේත ගතියට මත් වුනාම ඒ මත්වීම ආස්වාදයක් විදිහට ගන්නවා මෙන්න මේ විදිහට තිරිසන් ගති, පෙරේත ගති, අසුර ගති, මනුස්ස ගති, දේව ගති, බ්‍රහ්ම ගති වලට සාපේක්ෂව මේ ලෝකේ ආස්වාදයක් කියලා යමක් පෙනුනත් සත්‍ය වශයෙන්ම ආස්වාදය කියලා දෙයක් මේ ලෝකෙ තුල නැති බවත් මේක රාග ගින්නේ, දේශ ගින්නේ, මෝහ ගින්නේම ස්වභාවයක් බවත් මර උගුලක් බවත් තේරුම් ගැනීම පිණිසයි මන් මේ දේශනය කරන්නට උත්සාහයක් දැරුවේ වීරියක් දැරුවේ ඉතින් මේක නැවත නැවතත් නුවණින් විමසත්වා ප්‍රඥාවෙන් විමසත්වා ආස්වාද නැමැති මර උගුල හඳුනා ගනිමින් මේ මර උගුලෙන් සදහටම මිදෙත්වා නිදහස් වෙත්වා නිවන් සුවේම්ම සුවපත් වෙත්වා ඒ සඳහාම මේ උතුම් ධර්මකාරණා කීපය ප්‍රඥා පාරමිතාවක් බවටම පත්වේවා හැම දිනාටම තෙරුවන් සරණයි